අදිෂ්ඨානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ. ප්‍රායෝගිකව ධර්මය ජීවිතයට එකතු කරගන්න ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන ධර්මදේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියන්නේ. එහි බොජ්ජංග ධර්මයන් පිළිබඳ සාකච්ඡා කරන ධර්ම දේශනා කීපය තමයි අපි ශ්‍රවණය කරමින් ඉන්නේ මේ දිනවල. අද අපිට තියෙන්නේ සමාධි සම්බොජ්ජංගය ගැන සාකච්ඡා කරන්න. මේ වෙනකොට අපි සති සම්බොජ්ජංගය, ධම්මවිජය සම්බොජ්ජංගය, වීරය, ප්‍රීති, පස්සද්ධි කියන බෝධිඅංග පහ ගැනම සාකච්ඡා කරා. ඉතින් ඒවා ඇති කරගන්න විදිහ ගැන සාකච්ඡා කරා. මම මේ හැම වෙලාවෙමත් මතක් කරා පටන් ගන්නකොටත් මතක් කරා මුලින්ම පුජ්ජංග ටික අඳුන්ලා දෙනකොටත් වැඩ පටන් ගන්න රැස් වෙන්න කියලා. හිත අවබෝධය ඇති වෙන විදිහට සකස් කරන විදිහයි කියලා මම හැමදාම මතක් කරනවා මේ දේශනා මාලාවේ. අවබෝධය ඇති වෙන විදිහට හිත සකස් කරන වැඩපිළිවෙල. මොකද අවබෝධයට හේතු වෙන ධර්මතා. අපිට යම් අවබෝධයක් ඇති කරගන්න නම් පංච පාදානස්කන්ධය පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගන්න නම් අවබෝධයට හේතු වෙන ධර්මතා ඕනේ. මොකද දැන් මම මම දැන් මේ වෙලාවේ ද්‍රවිඩ භාෂාවෙන් වචනයක් කියනවා. කිව්වොත් එහෙම සමහර අයට තේරෙනවා සමහර අයට තේරෙන්නේ නැහැ. කාටද තේරෙන්නේ අතීතයේ ඒ පිළිබඳ දැනුම තියන අයට. නේද? ආන්ගේ දැනුම තියෙන කෙනාට තේරෙනවා. එහෙනම් යම් දෙයක් අවබෝධ කරගන්න පෙර ආතුව දැනුම තියෙන්න ඕනේ. ඊළඟට දැනුම තියෙන කෙනා අසහියෙන් හිටියොත් ආයෙත් තේරෙන්නේ නැහැ. නේද? එහෙනම් සිහිය තියෙන්න ඕනේ. මේ විදිහට අපිට යමක් තේරෙන්න අවශ්‍ය කරන අංග බොහොමයක් තියෙනවා. ඉතින් ආයෙත් මතක් කරන් දෙයක් නැහැ. දැන් මේ බොජ්ජංග කියලා කියන්නේ අපිට පංච උපාදානස්කන්ධය පිළිබඳ යථාභූත අවබෝධය ඇති වෙන්න හැම පැත්තකින්ම රුකුල් දෙන හැම පැත්තකින්ම උදව් කරන අත්‍යවශ්‍ය අංග කීපය තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඉතින් මේ පිළිබඳ අපි නිර නිර නිරවුල් අවබෝධයක් අපිට තියෙන්න ඕන මොකක්ද මේක කියලා. ඉතින් ඒ දැනගත්තාම අපිට ඒක අවබෝධ වෙන විදිහට හිත සකස් කරන වැඩ පිළිවෙල තේරෙනවා. දැන් අද අපි සාකච්ඡා කරන්න යන්නේ සමාධිය පිළිබඳව. සමාධිය පිළිබඳව පින්වත්නි කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිය කියන එකයි ධර්මයේ අපිට අවශ්‍ය කරන සමාධිය. සමාධිය කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. මොනවා හරි එක අරමුණක හිත නවත්වා ගත හැකි ස්වභාවයට කියනවා සමාධිය කියලා. අන්න ඒ අර්ථ දක්වීම දන්නේ නැති හින්දා හුඟක් දෙනෙක් මේ සමාධිය පටලවා ගන්නවා පින්නත්. සමහර භාවනා කරනකොට කියනවා මේ ඔයාලට සමාධිය එනවද මේ දවස්වල? එහෙනම් තව කෙනෙක් කියනවා ඔය මට සමාධිය එනවනේ මේ දවස්වල. හරිද? හැබැයි මම අහන්නේ ඒ කට්ටිය කතා කරන ඇහෙන්න කුමන සමාධියද කියලා. නේද? සමාධිය නම් මොකක් හරි කුමන සමාධියද කියලා අහන්නේ. සමාධිය කියලා කියන්නේ. කමක් නැහැ එහෙම කිව්වත්. නමුත් මට තේරෙනවා මොකක්ද පටලෙල්ලක් කියලා සමාධිය සමහර අය කියනවා. මොකක්ද දැන් මේ සමාධිය සමාධිය කියන්නේ? සමහර අය තනින්න අද්භූත බලවේගයක් ඒක කියලා. සමහර අය තනින්න ආලෝකය තමයි සමාධිය කියන්නේ කියලා. සමහර අය තනින්න මොකක් හරි ඉස්සරහින් පේන එක තමයි කියලා. සමහර අය වරන මොකුත් නැති වෙන එක තමයි කියලා. හ්ම්. ඉතින් එක එක එක එක විදිහට මේ සමාධිය ගැන හිතාගෙන ඉන්නවා. හරිද? එතකොට නමුත් අපි හොයා බැලුවොත් එහෙම හරියට සමාධිය කියන්නේ මොකක්ද කියලා ඉතින් දේශනාවේ අන්තර්ගත වෙන දේ මොකක්ද සමාධිය? සමහර අය කියන සමාධිය ඕනේ නැහැ කියලා. සමහර අය කියන මම සමාධිය ඇරිලා හිටියා. ඒක අයින් කරලා දාන්න. මම මෙච්චර කාල සමාධිය හොය හොය හිටියා. ඒක අයින් කරලා දැම්මම පස්සේ තමයි මට සත්‍යය බුදුනේ කියනවා. හරිද? ඉතින් මේ වගේ එක එක එක එක දේවල්. සමාධිය කියන්නේ මොකක්ද? එතකොට කුසල චිත්තයක හිත නැවතීම. හරිද? සම්මා සමාධිය කියද්දී මොනවද? ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. එතකොට මෙන්න මේ ධ්‍යානංගයන් පිළිබඳ ධ්‍යානව පිළිබඳ ලොකු විස්තරයක් අපි මොකද දැන් අද කාලේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න තියෙන හින්දා නේද? ධ්‍යාන කියන්නේ මොනවද කියලා ධර්මානුකූලව විස්තර කිරීමක් කරන දැන් පොරොන්දුවක් වෙලා තියෙනවා මේකෙන් පස්සේ මොනවද නිවරණ බොජ්ජංග ටිකෙන් පස්සේ බොජ්ජංග වලට ඍජුවම බාධා කරන නිවරණ ධර්ම පහ පිළිබඳ අපි දේශනා කීපයක් කරලා ඊට පස්සේ අපිට පුළුවන් නේද ධ්‍යාන කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරගන්න කොහොම නමුත් දැන් අද අපි කතා කරන මේ සමාධිය කියන්නේ එහෙනම් කුසල සිතක ඒකාග්‍රතාවය ආනාපාන සතියෙන් ආනාපාන සති භාවනා කරන සමහර අයතෝ ඒ භාවනා කරනකොට සමහර අයට ආනාපානය සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා හුස්ම දැනෙන්නේ නැතු වෙනවා දැන් මොකේද ඒකාග්‍ර වෙලා ඉන්නේ මොකේද ඒකාග්‍ර වෙලා ඉන්නේ මොකේවත් නෑ එතකොට ඒ මොකද්ද ආන් ඒක පස්සද්ධියක් ඒක සංසිඳීමක් හරිද එතකොට එතකොට එයාට එතන සමාධිය වෙන්න අරමුණක් තියනවද අරමුණක් නැත්නම් ඒක සමාධිය නෙවෙයි පස්සද්ධිය කියන්නේ වෙනම එකක් අපි පස්සද්ධිය කියන්නේ ඊපෙරට හොඳට කතා කරා නේද එතකොට පස්සද්ධිය කියන්නේ සමාධිය කියලා සමහර අය හිතාගෙන හරි ඉතින් සමාධිය ඇයි අපිට යමක් කෙරෙහි ඒකාග්‍ර සිතකින් ඒ දේ කෙරෙහි අරමුණුගත කරගෙන ඉන්නකොට තමයි ඒ දේ පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නේද? රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි සත්‍ය ස්වභාවය අපේ මනසින් අවබෝධ කරගන්නටයි අපි මේ උත්සාහ කරන්නේ. එතකොට තමයි කෙලෙස් සංසිඳෙන්නේ. නේද? එහෙමනම් ආන් එකට ඒකාග්‍ර සිතක් අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. කුසල සිතක ඒකාග්‍ර ඒකාග්‍රභාවයට කියන සමාධිය කියලා. සිත ඒ සමාධි අරමුණේ ඒ ඒ ඒ ඒ කුසල අරමුණේ හිටින්න ඕනේ. නවතින්න ඕනේ. මේ කරන්න පුළුවන් දෙයක් දන්නේ නේද මේකෙදි අපි සමාධියේ ඉහළ අවස්ථාවක් කියලා සලකන සම්මා සමාධිය කියලා සලකන එක ධානාංගය එක ධාන කොටසක් පළ ප්‍රථම ධානය ගැන තියෙන අර්ථ දක්වීම පොඩ්ඩක් බලමු. එතකොට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. මොකද්ද මේකේ තියෙන අර්ථ දක්වීමේ තියෙන්නේ? අකුසලයෙන් සම්පූර්ණ විවිච්ඡ කාමේහි. අන්න කාම හැඟීම් වලින් වෙන් වෙලා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි. අකුසල ධර්මයන්ගෙන් සිත වෙන් වෙලා. සවිතක්කං සවිචාරං විවේ විචාර සහිත විතක්ක සහිත හරි සවිතක්කං විවේකදං ප්‍රීති සුඛං විවේක විවේකය නිසාවෙන් ඇතිවෙච්ච ප්‍රීතිය සැපේ සහිත ප්‍රථම ධානං උපසම්පජ්ජ එහෙනම් මෙතන තියෙනවා විතක්ක ਵਿਚාර කියලා දෙකක් හරි මම මේ අතංගේ මෙහෙම අහන්නම් කවුරු හරි කෙනෙක් ගැන අපි මෙනෙහි කරන්න පටන් ගන්නවා යම්කිසි ඇලීමක් ඇති වෙලා හිතක මෙනෙහි කරන්න පටන් ගන්නවා මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ඒ ආගෙන මතක් කරන්න මතක් කරන්න ආදරයෙන් කියලා හිතනවා ආදරයෙන් මතක් කරන්න මතක් කරන්න ඊට පස්සේ එයාව මතක් වෙන වාර ගණනක් තියෙනවද නැද්ද නේද ඇත්තටම කාවහරමට අපි තමයි මුණුපුරෙක් කියලා අපි කියන මට මෙයාව මට මේ මුණුපුරාව හැඳලේ මතක් වෙනවා මමද කරේ මමද මතක් කරගත්තේ නෑ මතක් මතක් වුණා නේද අන්න බලන්න යම් කිසි පුරුදු කරගත්ත අරමුණක නැවත නැවත නැවත නැවත නැවත නැවත ඒ අරමුණේම හිත නංවන වැඩපිළිවෙලක් අපේ මානසිකාරයේ තියෙනවා. ආන්ගේ නංවන චෛතසිකයට කියනවා විතක්ක කියලා. හරි? ඊට පස්සේ අපි යම් අරමුණක් තේරුම් ගන්නේ එක සිතකින්ද? සිත් වේලියකින් නේද? දැන් ඒ සිත්ේලිය සහ සිත ගැන උදාහරණයක් වෙන ධර්මයේ ගාන්ටාරයකට ගහන සද්දයක් වගේ කියලා. මොනක පාටම ගාන්ටාරයකට සද්දයක් ගහන ටං ගාලා සද්දයක් ටං ගාලා වදිනවා. වැදුනට පස්සේ ටං ගාලා ඉස්සරහට. නේද? ඒ ටික ඔක්කොම අහන්න නම් මට සිත්ේලිය ඕනේ. පළවෙනි එකෙන් පළවෙනි හිතෙන් තමයි මේ ගාන්ටාර සද්දට මගේ හිත නැංවේ. ඊට පස්සේ උනේ මොකද්ද? හිත ඒක විසිරලා ගියා. පළවෙනි අරමුණේම හරියට නිකන් අරමුණ පිරිමදිනවා වගේ නේද? අරමුණ තුළම සිත්තේ වියක් හටගත්තා. ඊළඟට ආය ගන්නට අර ප්‍රදිනවා කියලා හිතන්න. ආය ටං ගාලා වදිනවා. ඉතරම් ආය ටං නේද? සිත්තේලියකින් මොකද කරන්නේ? මේ අරමුණ සකස් වෙන හැටි තේරෙනවද? නේද? අන්න ඒ වගේ අරමුණ ගන්නවා සහ අරමුණ විසිරෙනවා. අරමුණ ගන්නවා සහ අන්න ඒ විසිරෙන අරමුණ පිරිමදින ස්වභාවයේ තියෙන හිතේම කෘත්‍ය කරන චෛතසිකයට කියනවා විචාර කියලා. එහෙනම් විතක්ක විචාර නේද? නේද විතක්ක විචාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතා අන්න ධානාංග. හරිද? එහෙනම් ඒකාග්‍රතා කියන්නේ එක අරමුණකම හැදිච්ච. ඒ අරමුණේම හිත නංවන. ඒ අරමුණෙහි විසිර යන. ඒ අරමුණ විතර විසිර යන්නේ. ඒක අරමුණ විසිර යනවා කියන්නේ ඒ අරමුණ ආය අර අනිත් හිත වලින් හිමීන් පිරිමදිනවා වගේ ඒ අරමුණ තේරුම් ගන්නවා කියන එක. එහෙනම් ඒ අරමුණක ඒ අරමුණේම හිත නගින ස්වභාවයකට අපේ සිතපත් වුණාම කියනවා අන්න ප්‍රථම ධානයට ආවා කියලා. ප්‍රීතිය සහගතය ගැන ප්‍රීතිය සැපේ උඩ ඇති වෙන හැටි ගැන අපි පසුව සාකච්ඡා කරමු. නමුත් මේ වෙලාවේ අපිට මේ සමාධිය කියන එක තේරුම් ගන්න ඕනේ මේක කරන්න පුළුවන්ද කියලායි. මේක වෙන්නේ කොහොමද කියලා මතක් කරගන්න ඕන. මම කිව්වා කෙනෙක් ගැන මතක් කරන්න ගත්තොත් එයා ගැන නැවත නැවත මතක් වෙනවා. ගෙයක් ගැන ගෙයක් හදන්න ඕන කියලා මතක් කරන්න ගත්තොත් ඒ අරමුණු හිතේ නැගෙන ස්වභාවයක් තියෙනවා. නේද? වාහනයක් ගැන මතක් කරන්න ගත්තොත් ඒකම ඒකම හිතේ නංවන ස්වභාවයක් තියෙනවා. ඒ වගේ යම්කිසි කෙනෙක් පින්වත් මේ මොකද කරන්නේ? මේ බව දැනගෙන යම් කිසි කුසල අරමුණක් නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනවා. අපි තුමුකු මෛත්‍රියක් කියලා මෛත්‍රිය මෛත්‍රී හැඟීම උපදින ආකාරයට මෙනෙහි කරලා හරිද මෛත්‍රී අරමුණ කෙරෙහි නැත්නම් බුදු ගුණයක් කියලා හිතන්නේ ඒ අරමුණ හිතේ ඒ ඒ කුමක් හෝ භාවනා අරමුණක් නැත්නම් කුසල අරමුණක් මේ ශරීරයේ පිළිකුල්ය කියන හැඟීමක් මේ සිතේ ජනිත වුණාද ඒ ජනිත ඒ හටගත්තද ඒ හැඟීම හටගන්න හේතු වෙච්ච මානසිකාරය නැවත පැවැත්වුව නැවත පැවැත්වුව නැවත පැවැත්වුව හරිද අපි හිතමු මොකක් හරි දැන් අපි අපිට මෛත්‍රී සිතුවිල්ලක් කියන්න නම් නැත්නම් අසුබ සිතුවිල්ලක් කියන්න නම් මේ ශරීරය පිළිකුලයි කියලා සිතුවිල්ලක් කියන්න නම් පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න ඕනද නැද්ද? අසුබ වශයෙන් මේ ශරීරයේ තියෙන ඇත්ත తත්වය අපි මෙනෙහි කරනකොට කෙසලොම් නියදස් සම්මස්නහරයට ඇට මිදුරු ආදී වශයෙන් මෙනෙහි කරනවා. පැත්තකට වෙලා. ඉතින් හිත විසිරෙනවා. හිතා වෙනවා. නේද? එහෙම එහෙම කරගෙන යද්දී ටික ටික ටික ටික ටික ටික මේ මෙනෙහි කිරීම හේතු වෙලායි. කේස් ගත්තාම ඒකත් ඇත්තටම බලනකොට පිළිකුල්, ලොම් ගත්තාම ඒකත් පිළිකුල්. නහර නේද? කෙස්ලොම් නියදස් සම් මස්නහර ඇට ඇට මිදුරු මේවා ඔක්කොම මහා දුගඳ හමන පිළිකුල් සාගත දේවල්. ඉතින් එකින් එක එකින් එක ගැන මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට එකපාරටම අදහසක් එන්නම ඕනද නැද්ද? එන්නම ඕනද නැද්ද? මේ ශරීරයම පිළිකුල් කියලා. මොකද කියන්නේ? එන්නම ඕනේ. ඒකයි කිසිම කතාවක් නෑ. ඒ කියන්නේ ඒක හැංගීමක් ඒ. අන්න බලන්න අපේ හිත අතීතයේ අතීතයේ සිතුවිලි හේතු වෙලා එකතු වෙලා අපේ සිතෙන් සිතුවිලි ඇති කරනවා. එහෙනම් ඔන්න අපිට එකපාරටම සිතුවිල්ලක් එනවා මේ ශරීරයම පිළිකුල් මේ ශරීරයම පිළිකුල් කියලා හැඟීමක් උපදිනවා. හරි. අන්න ඒ හැඟීම ඉපදුනාද ඒ හැඟීමට හේතු වුණේ ඊට කලින් කරපු මෙනෙහි කිරීම. ඊට කලින් කරපු මෙනෙහි කිරීම. දැන් මේ මේ මුළු ශරීර හරිනේ අර බලුකුණක් දැක්කහම ඒ බලුකුණ දැක්කහම මේ එකපාරටම බල මේ බලුකුණ පිළිකුල් කියලා අපිට අදහසක් එනවානේ. අන්න ඒ වගේ එතකොට ඒ බලුකුණේ කන පිළිකුල් නහය පිළිකුල් හම පිළිකුල් කිය වෙන වෙනම ගන්නවද නැත්නම් පිළිකුල් කියන වචනේ අපේ හිතෙන් කියනවද අපි බලුකුණ දැක්කම මේ බලුකුණ පිළිකුල් කියලා හිතෙන් කියනවද නෑ කියන්නේ දැනෙනවා හැඟීමක් ඇති වෙන්නේ නේද අන්න ඒ වගේ මේ ඉන්න කෙනාට තමන්ගේ ශරීරයට හිත යොමු කරනකොට පින්නන්නේ මේ ශරීරය පිළිකුල් කියලා හැඟීමක් උපදිනවා හැඟීමක් උපදිනවා තේරෙනවද? ඒක වෙන්න ඕනද නැද්ද? හා ඒක වෙන්න ඕන දෙයක්. හරි. දැන් මේ හැඟීම ඉපදුනේ අර මෙනෙහි කිරීම හින්දා. මෙනෙහි කිරීම හින්දා මේ හැඟීම ඉපදුනේ. අපි දැන් මේ පිළිකුල් කියන හැඟීම අද දවසට කසරක් ඉපදුනා කියලා. ඊට පස්සේ නැතුව ගියා. මම ආයෙත් මෙනෙහි කරත් ආයෙත් මෙනෙහි කරත් ඒ හැඟීම උපදිනවද නැද්ද ඊට වඩා දවසකට දෙසරක් උපදින ගානට හදාගන්න බැරිද මට? නේද පුළුවන් මට බැයිද නැවත මෙහෙම කරොත් නැවත මෙහෙම කරොත් දවසකට හතර සැරයක් විතර ඔය හැඟීම උපදින විදිහට හදා ගන්න බැයිද ආන් දැන් දවසට හතර සැරයක් තවත් මෙහෙම කරොත් තවත් මෙහෙම කරොත් තවකට කතාවක් විතර ඔය හැඟීම වෙන ගන්න හදා ගන්න බැයිද එතකොට මම ගෙන්න ගන්නවද ඒක එනවද ආයක හැදෙනවා නේද තව මෙහෙම කරනවා තව මෙහෙම කරනවා තවකට 10 15 සැරයක් මේ හැඟීම උපදින ගන්නට අපිට මේක හදා ගන්න පුළුවන් බැයිද මොකද කියන්නේ? එහෙනම් පුළුවන්මද බැයිද කියලා අපිම කල්පනා කරන්න ඕනේ. පුළුවන්. නේද? මේ විදිහට මේ මෙනෙහි කිරීම බහුලව බහුලව බහුලව කළොත් මොනවා වෙයිද? ඒ හැඟීම එන වාර ගන්න වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා තව මෙයා එක දිගට එක දිගට එක දිගට භාවිතා භෞතික කතා නැවත නැවත නැවත හරිද නැවත නැවත නැවත නැවත මේක මේ ප්‍රබලව මෙනෙහි කරනවා. එහෙම එක දිගට පුහුණු කරොත් එක දිගට මේ විදිහට මෙනෙහි කිරීම කරොත් අන්තිමට මොනවා වේද? දන්නවද අන්තිමට අර හැංගීමේ හිත නැගෙනවා කියලා කියන වෙන මොකුත් නැතුව අරමුණ ගන්නවා මේ ශරීරය පිළිකුල් කියන අරමුණේ විසිරෙනවා. හරිද? මේක පිළිකුල් කියන අරමුණ දැනෙනවා ඒක හිත විසිරෙනවා. ඊළඟ සිතුවිල්ල ඒකම හිත නංගනවා ආයතිත් වේගයක් ඇති වෙනවා හරි එහෙම එක දිගට එක දිගට එක දිගට මේක අන්න කුසල චිත්තේ හිත නැවතුනා කියලා කියනවා හරි ඒකට පරිබාහිර ස්තුතිය එන්නේ නැහැ මං අහන මේ අත්ංගෙන් ඒක වෙන්න ඕන දෙයක්ද නැද්ද ඔය විදිහට ඔය විදිහට එක දිගට එක දිගට කරගෙන කරගෙන කරගෙන කරගෙන ගියොත් ඒක වෙන්න මොන දෙයක්ද නැද්ද? වෙනවමද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? ඔය බලන්න මම දැන් කිව්වේ. අන්න හරි මං කිව්වට නෙවෙයි අපිට දැනෙනවා අපේ මානසිකාරයට දැනෙනවා ඒක සිද්ධ වෙන්න ඕන දෙයක් කියලා. පැහැදිලිමයි නේද? පැහැදිලිමයි නේද? ආයසක නෑ තර්කයට අහු වෙන්න දෙයක් නෑ. ඔන්න ඔය හිත ඒ කුසල ආරම්මණය නැගිච්ච අවස්ථාවට කියනවා සමාධිය කියලා. ඊට මෙහත් සමාධියක් තියෙනවා. නේද? සමාධිය කියන එකේ ප්‍රමාණයක් තියෙනවා. ඊට මෙහා අඩුයි. ඊට මෙහා ඔය සිතුවිල්ලත් එනවා වෙන සිතුවිලිත් එනවා. ඊට හුඟාවක් මෙහා පොඩි සමාධියක් තියෙනවා. හරිද? එතකොට අන්න ඒකයි පුරුදු පුහුණු කරන්න ඕනේ. කුසල සිතක හිත වර්ධනය කරගන්නවා කියන එක ඇරෙන්න කුසල සිතක හිත නවත්ත ගන්නවා කියන එක ඇරෙන්න වෙන සමාධියක් ගැන කතාවක් නෑ වෙන මොන සමාධියක්ද? නේද? සමහර අය භාවනා කරන අය කියනවා මට චිත්‍රපට මට පෙවුනා වගේ පෙවුනා කියනවා. ඉතින් අනිත් පැරත් හරි ප්‍රශ්නයක් නේ. හරි අනිත් පැරත් කියනවා මේ අපෝ අරයත් නම් ඔක්කොම පෙනිලා. ඉතින් මෙයා බලාගෙන මෙයා චිත්‍රපට බලන්න තමයි මේ භාවනා කරන්නේ. හරිද ආනාපාන සතිය කියන්නේ සමාධිය ඇති කරගන්නේ කයට දැනෙන වේදනාවෙන් සමහර අය කියනවා මට දැන් හුස්ම රැල්ල හොඳට පේනවා හරිද අට්ටික සංඥාව කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ අට්ටසකල පිළිබඳ සංඥා ඇති කර ගැනීම දැන් කියනවා මගේ ඉස්සරහම මගේ අට්ටසකල මට පේනවා දැන් අනිත් අයත් මේ චිත්‍රපටයෙන් අට්ටසකල බලා ගන්න ඇස්ති කරගෙන ඉන්නේ ඒ වගේ පිසු නේද පිසු විකාර ගතිහින්දා අනිත් අයටත් පැටලෙනවා බෝරු ගහන්නේ නේද? මනෝ විකාරයේ නේද? මම එහෙම නිඳා කරලම කියනවා. කමන්නේ නේද? නිඳා කරන්න ඕනේ තරහට නෙවෙයි කියන්නේ. ඒක මේ වයින් වෙන්නේ Taman හරියට නොදැනගෙන අපි එක එක එක එක අපිට කැමති විදිහට මේ මානසිකාරයන් ඉතින් වැරදි විදිහ වැරදි ක්‍රම පාවිච්චි කරනකොට වැරදි දේවල් වෙනවා තමයි. එතකොට වෙන්නේ මොකද්ද? නේද? ඊටාම හරි ප්‍රශ්නයක්. හරි. ඊළඟට සමහර වෙලාවට මේ සමාධිය කියලා පටල ගන්නවා පින්නත් නේ මෙන්න මෙහෙම. මම කියන මේ අත්තන්ගේ. මේ මේක මේක මේක හොඳින්ම තේරුම් ගන්න ඕන දෙයක්. ඒ විදිහට අපි හිතමු කර වගේ හිතේ නවතින ගානට හිතපත් වුණා කියලා. හරි. අන්න එහෙම නවතින ගානට පුරුදු පුහුණු කරපු කෙනෙකුට. හරි. දැන් හිතත් එයා හිත හොඳට මෙල්ල කරගෙන. එන්නේ වගේ කෙනෙකුට නම් අවශ්‍ය නම් අදිෂ්ඨාන කරලා තමන්ගේ සමාධිය වර්ධනය කරගන්න පුළුවන්ද බැයිද? අන්න අදිෂ්ඨාන කරන අනිත් හැම දෙයකම එයාට එයාට හොඳින් පුළුවන් මොකද එයා පුහුණු කරගත්ත එක එයාට හොඳින් පුළුවන් දැඩි අරමුණක් ඇති කරගෙන මම අනිත් දේවල් බැහැර කරනවා කියලා හිතනකොටම අර කුසල සමාධියට යන්න පුළුවන්කම තියෙනවා. කැමති වෙලාවකකින් අත මෙදෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒකට අතුල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට ඒකෙන් ඒකෙන් අයින් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අන්න ඒතර කියනවා මේ ධානයේ වසීභාවයට ගත්තා කියලා. හරි කැමති වෙලාවක ඒකේ නැගෙන්නත් පුළුවන් ඒකෙන් අයින් වෙන්නත් පුළුවන් මෙල්ල කරගෙන දැන් තියෙන්නේ. හරි. දැන් මම මෙහෙම වැඩ කරන්නද බලන්න හදිස්සිය. මම දැන් මෙතන ඉන්න අත්තන්ට කියනවා හොඳයි අපි භාවනා කරමු. දැන් හැමදාම බණ ඇහුණාද භාවනා කරමු. කියලා කියන ඇස්පියා ගන්න කියලා. මොකක් ආකාරයක හුස්මේ හිත රඳවා ගන්න කියලා කියනවා. හා ප්‍රථම ධානය අධිෂ්ඨාන කරගන්න කියලා. හාදා ප්‍රථම ධානය ප්‍රථම ධානය ප්‍රථම ධානය කියලා අදිෂ්ඨාන කරන්න කියනවා. දැන් මේ ඉන්නගෙන ආව කොහොමද? මොනවත් කරගන්න බැරුව ඉන්න කෙනෙක්. හොඳට කේලම් කිය කිය අර කාම ලෝකේ කාමාමිස ලෝකාමිස වට්ටාමිස ඔක්කොගෙම නැහැ විලා ඉන්න කෙනෙක්. හරිද? එහෙම ඉන්න තැනත් ආර දැන් ප්‍රථම ධානය අධිෂ්ඨාන කරගන්න ගියමත් 아무තු දේවල් වගේක් වෙනවා. නැතුව නෙවෙයි. අහලා තියෙනවා මෝහන විද්‍යාව ගැන. වෛද්‍ය විද්‍යාවේ තියෙන මනෝවිද්‍යාවේ තියෙන එක ක්‍රමයක් තමයි මෝහනය. මෝහණයෙන් ඒ දක්ෂ වෛද්‍යවරු මේකුත් ප්‍රතිකර්ම යොදනවා. නේද? සමහර අය එක එක පරිසරවලට ඒ මානසිකාරයේ හිමින් හිමින් හිමින් යම් කිසි ක්‍රම වේදවල අරගෙන යනවා. ඒ වගේ මෙතනත් මොකද වෙන්නේ? ප්‍රථම ධානය, ප්‍රථම ධානය, ප්‍රථම ධානය කියනකොට මේ මොකද්ද නිකන් කොහෙට හරි තැනකට තැනකට නෙවෙයි කොහේ හරි මේ ශරීරයේම කොහෙට හරි එක දැනකට හිත යොමු වෙලා මොකද වෙන්නේ? යම් කිසි මොකද්ද වෙනසක් දැනෙනවා. මොකද්ද වෙනසක් දැනෙනවා. ඒක වෙච්ච කෙනා දන්නේ නැහැ. ඒක ධානාංග හොයන්නත් නැහැ. අන්න ඒ තැනත්තා මුලාවටපත් වෙනවා මං ප්‍රථම ධානයටපත් වුණා කියලා. දැන් අර කේලංකී ගිහිටිය නාටකම් කර කර හිටිය කෙනා ගෙදර යන්නේ මොන ලාභියෙක් කළාද? ධාන ලාභියෙක් කළා. හරිද? ඒ මදිවට ඊට පස්සේ කියලා දෙවෙනි ධානයට යන්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ එහෙම දිවට කියනවා තුන්වෙනි ධ්‍යානෙට යන්නත් කියනවා. ඒකල පුදුම කතාවක් තියෙනවා. හරිද? තුන්වෙනි ධ්‍යානයේදී අනිවාර්යයෙන්ම නාම රූප නිරුද්ධ වෙනවා අය. නාම රූප නිරුද්ධ වෙනකොට මොන සෝවාන් සෝවාන් නෙවෙයි කියන්නේ නාම රූප නිරුද්ධ වෙනකොට අනිවාර්යයෙන්ම බඩබුරුල් වෙනවා අය කියලා. ඔන්න මේ ළඟදී කවුද කෙනෙක් කියලා. මගෙන් ඇවිල්ලා කට්ටිය අහනවා අහනවා මේ මොකක්ද මේ අනිවාර්යයෙන්ම එහෙම වෙනවා කියලා. තුන්වෙනි ධානයට ආව නම් නාම රූප නිරුද්ධ වෙනවා. මෙහෙම වෙනවා කියලා. ඉතින් මේ මොකද්ද මේ වෙන්න යන්නේ? ඇයි මේ අපි මේ ශාසනය පටලවා ගන්න හින්දා? නේද? මෙහි තියෙන අර්ථ දැක්කෙන් දුටු පමණින් යමක් අර්ථ දක්වනවා පින්නත්. බොහෝ කාරණා Tamanට දැනෙච්ච විදිහට අර්ථ දක්වන්න යන්න හොඳ නැහැ. නේද? ඒකට බොහෝ කාරණා එකතු කරලා බලන්න ඕනේ. ඒක දැනකින් විතරක් යම් අදහසක් ගන්න හොඳ නෑ මේකේ මොකද්ද හදිස්සියක් මොකද්ද කලබලයක් මේක අර්ථ දක්වලා නේද පුදුමාර්ථ දක්වි ඒව බලනකොට මේ වචන ඔක්කොම කඩන්න පටන් අරගෙන කැමැති කැමැති විදිහට කඩනවා කෑලි කෑලි කඩලා අරගෙන හරි මම දන්නේ මට මතකත් නෑ පටිච්ච කියන එක ඔන්න කළා පටි ඉච්ඡද මොනවද මන් දන්නේ නෑ හරිද කැමති කැමති දේ එක එක නේද හරි භයානක වෙනවා කඩන එක ඇයි අපේ නමක් නිකන් කරලා බලන්නකො සමහර විට අසභ්‍ය වචනයක් එන්නත් පුළුවන් කරලා බැලුවොත් හරි වැඩේ එහෙම උනොත් එන්නේ නේද එතකොට එහෙනම් අපි පොඩ්ඩක් ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මේ අර්ථ දැක්වීම කියන ඒවා මෙහෙම කරන්න හොඳ නැහැ ඉතින් ඒකින්ද ධානය කියන එක අපි අර්ථ දක්වන්නේ ඒකින්ද ඉදිරියේදී අපිව සමාධිය මේ ධාන බල පිළිබඳව සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකානුකූල විග්‍රහයක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනා මාලාවේ. හරිද? සම්පූර්ණයෙන් මොකද්ද ධානයක් කියන්නේ කියලා. ඒකින්ද අදට ඇති හරිද? මොකද අපි දැන් කතා කරමින් ඉන්නේ සමාධිය සමාධිය පිළිබඳව. ඒකින්ද දැන් සමාධිය කියන එක දැනගන්න. හැබැයි මේ සමාධිය ඇති කර ගැනීමේදී පින්වත්නි සමහර වෙලාවට අපිට තව පොඩි ප්‍රශ්නයක් එනවා. ඒ එන ප්‍රශ්නය තමයි අපේ අපිට මේ හිත කියන්නේ මේ කයේ යම් යම් තැන්වලට හිත එකඟ වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි භාවනා කරනකොට දැන් කරපුවාට ටිකක් හරි මේක තේරෙයි කරලා තියෙන අයට නිකන් මේ ඔළුවේ කොහේ හරි දැනීමකට නේද ඔළුවේ ඔළුවේ නිකන් උඩ යම් කිසි නේද දැනීමකට මේ ඇස් මේ ඔළුවේ මැද හරිය වගේ යම් කිසි දැනීමකට නිකන් හිත යොමු වෙලා වගේ දැනෙනවා. එතන දැනෙන්න පටන් ගන්නවා. කොහේ හරි තැනක නිකන් දැනීමක් එනවා. දැන් භාවනා අරමුණ පැත්තකින් තියලා මෙයා ඉන්නේ කොහෙද? අන්න අර දැනීමේ ඒකත් එක්ක හිත හොඳට එකඟ වෙනවා. අය සමහර අයට අය මෙන්න මෙහෙම පොඩි <laughs> පොඩි චලනයක් දාගන්නවා. නේද? ආන්ගේ චලනයට හිත එකඟ කරගන්නවා. හ්ම්. එතකොට එකඟ වෙනවා ටිකක්. ඒ වෙන්නේ මොකද්ද? තමන්ගේ අරමුණ අරමුණ කැඩෙනවා. හිත වෙනත් ඒවාට විසිරෙන්නේ නැහැ. ඒ වයින් යම්කිසි පස්සද්ධියක් සිද්ධ වෙනවා. ඔක පුංචි ළමයින්ට සිද්ධ වෙනවා. අම්මා ඇයි තොටිල්ල හෙල්ලුවේ? අම්මා තොටිල්ලේ ළමයා නිකන් තියලා සැප තොටිල්ලේ නිකන් තියන්නේ නැතුව මොකද කරේ? හෙල්ලුවා නේද? ආන් එතකොට තියෙන්නේ පස්සද්ධිය. හරිද? හොඳට බලන්න මේ ශරීරයේ එක්තරා යම්කිසි දැනීමකට මේ සමහර අය මේ උඩ උඩ උඩ යන්නේත් ඒකයි. සමහර අය මෙහෙම උඩට අරන් ගිහලා අන්නේ දැනීමට හිත යොමු කරලා මෙන්න මෙහෙම නල්ල රැලි කරගෙන දැන් ඉන්න ඒක දැන දැන ඉන්නවා භාවනා අරමුණු පැත්තක. හරිද? අපිට නේද? ඊ타ත්ම විවෘතව ඊ타ත්ම මේ සත්‍යවාදීව මේ අර්ථ දැක්වීමට සාධාරණ ඉෂ්ට කරන්න ඕන අපි. මොකක්ද අර්ථ දැක්වීම? නේද? චිත් කුසල චිත්තයක ඒකාග්‍රතාවය. කුසල අරමුණක ඒකාග්‍රතාවයයි සමාධිය කියලා කියන්නේ. ඒකාග්‍රතාවයෙන් අපිට ලැබෙන ලොකු ප්‍රයෝජනය මොකද්ද? මේ කුසල චිත්තයේ තියෙන බලය ඒක හිතේ නැගෙන වාර ගන්න ඊටාම ප්‍රබලව වැඩි වෙන්න පටන් ගන්නවා. ඊටාම ප්‍රබලව වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආන්ගේ වර්ධනය අපිට ලොකු හේතුවක් වෙනවා සාමාන්‍ය ජීවිතයේදී කුසල සිත නැවත නැగిලා එන්න. සාමාන්‍ය ජීවිතයේදී කුසල සිත නැවත නැగి නැగి එන්න ඒක ලොකු හේතුවක් බවට පත් වෙනවා. ඉතින් එහෙනම් දැන් සමාධිය කියන එක තේරෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. හරිද? නේද? එතකොට කවදා හරි මාර්ගසිතක් උපදිනවා කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරෙහි සත්‍ය తত্ত্বය අවබෝධ වෙන්න අවබෝධ වෙන එකයි. ඒ අවබෝධයට තමන් මේ වෙනකොට ඇති කරගත්ත ධම්මවිචය සම්පෝඥාංගය කියලා කියන ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඒ නුවණ පිළිබඳව තියෙන සිහිය. ඒ ඒ අරමුණේම ඉඳ වීරිය පැත්තෙන් ලබා දෙන දායකත්වය. සිතකය සංසිඳවලා මේ අරමුණේම අලවා තියෙන ප්‍රීතිය. සිතකය සංසිඳවලා තියෙන ස්වභාවය පස්සද්ධිය. සහ ඒ එක ඒ අරමුණේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිරික්සමින් ඉන්නේ ඒ අරමුණේම අර ඔක්කොම චෛතසික කැටි කොට ගන්න ස්වභාවයට කියනවා මෙන්න මේ සමාධිය කියලා අන්න ඒක ඕන වෙනවද නැද්ද නේද දැන් බලන්න අපේ අම්මලා රොටි උයන්න දැන් මිශ්‍රණය හදනවා හ්ම් පිටි දාලා පොලුත් දාලා තව උනම් මිරිස් කෑලිත් දාලා කැරට් කෑලිත් දාලා ආනනවා ආනනවා වතුර දාන්නේ ඔක්කොම ටික එකතු වෙලා හැබැයි මේ ටික කැටි කර එකතු වෙන්නේ නැහැ එන්න ඒ වගේ තමයි මේ අවබෝධය සඳහා අවශ්‍ය කරන සමාධිය කියලා කියන්නේ ওই චෛතසිකයන් ඔක්කොම කැටිකොට එකට නැවත නංවන ගතිය. හරිද? එතකොට අන්න ඒ ඒකාග්‍රතාවය එකටම නැවත ඉස්සෙන ස්වභාවය කියන එක නැවත නැවත නැවත නැවත සකස් කරගන්න ඕනේ. නැවත නැවත සකස් කරගන්න අර කියන ආකාරයට කටයුතු කරොත් පුළුවන්කම තියෙනවා. ඉතින් වෙන කිසිම දෙයක් සමාධිය කියලා ගන්න බෑ. ප්‍රථම ධ්‍යාන මට්ටමට එන විදිහ අපි සාකච්ඡා කරා ප්‍රථම ධ්‍යාන මට්ටමට එන විදිහ. එතනින් එහාට පසුව අපි ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන ගැන අපි හිමින් සැරේ සාකච්ඡා කරමු. නමුත් දැන් සමාධිය කියන එක තේරෙන්න ඇති. සමාධිය ඇතිවෙන්න සමාධිය ඇති කරගන්න අපි කළ යුතු දේ කළ යුතු දේවල් මොනවද කියලා හොඳට සාකච්ඡා කරගන්න ඕනේ අපි නන්නේ. හරිද? පළවෙනිම දේ තමයි සමාධිය ඇති වෙන්න ඕන කරන සමාධිය බලාපොරොත්තු වෙන කෙනෙකුට පළවෙනියෙන් මෙයා කරන්න ඕන දේ තමයි කරන්න ඕන දේට කියනවා මෙතන අපිට කාරණා 11ක් සාකච්ඡා කරන්න තියෙනවා කාරණා 11 පළවෙනි එක තමයි අර ඔයිට කලින් අපි සාකච්ඡා කරා වත්තු විසද කීයතා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අපිට තියෙන ඕන ක්‍රමානුකූල බව පිරිසිදු බව. හ්ම්. පරිසරය පිරිසිදු වෙන්න ඕනේ. ශරීරය හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. නියපොතු කපලා කොණ්ඩේ පිළිවෙලකට සකස් කරගෙන එතකොට ඉතා පිරිසිදු ඇඳුමක් ඇඳලා හරිද ඊළඟට විශේෂයෙන්ම තමන් ඉන්න පරිසරය ඉතා හොඳට සමහර ගෙවල් තියෙනවා කොයි වගේද නේද මොන සමාධිද ඒවා නේද ඒවා පීස්සම් කොටු වගේ හරිද බඩුවක් හොයන්න කිසිම ක්‍රමානුකූල භාවයක් නැහැ. ඉතින් හිත සාන්ත වෙනවා ඒ වගේ ඉන්නකොට. ගත්ත දේ තියන්න තැනක් තමන්ම හදලා තියාගන්න ඕනේ. අද මම හැමදාම ඔය උපදෙස් දෙනවා. හරිද? gedarat එක්ක මේ වැඩේ පටන් ගන්න. ගිනි පෙට්ටිය තියන්න තැනක් සම්මත කරගන්න ඕනේ. හරි? මිටිය තියන්න තැනක් සම්මත කරගන්න ඕනේ. කට්ටිය එකතු වෙලා මෙතන තමයි මිටිය තියෙන්නේ. කවුරු ගත්තත් මෙතෙන් ගෙනා. ඉදල තියන්න තැන සම්මත කරගන්න ඕනේ. නැත්තම් උදේට මල යුද්ධේ. ඉදල නැතුව එක්කෙනෙක් කෑ ගහනවා. කොස්ස නැතුව තව එක්කෙනෙක් කෑ ගහනවා. නේද? ඈ ගිනි පෙට්ටිය නැතුව තව එක්කෙනෙක් කෑ ගහනවා. ඒ වගේ ක්‍රමානුකූල සංවිධානාත්මක ජීවිතයක් ඇති කරගන්න ඕනේ. ඒ වගේමයි නිබඳව ඊටා පිරිසිදුවර ජීවත් වෙන සමහර ඇත්තෝ තමන්ගේ කොණ්ඩේ හරියට පීරගන්නෙත් නැහැ. ඇඳුම් පිරිසිදු කරගන්නෙත් නැහැ. ශරීරය පිරිසිදු කරගන්නෙත් නැහැ. කම්මැලි ගුහාවල්. නේද? අසනීප නම් උණු වතුර ටිකක් ඉන්නාට බැයිද මං කියන්නේ? <laughs> නේද? හ්ම්. ඔහේ ඉන්නවා. ඉතින් ඒකින්ද මේ හැම දෙයක්ම හිතා පිරිසුදු කරගන්න ඕනේ. හ්ම්. ඉතින් ඒ ඒවා ඉතින් ඒවා ඉතින් ආය අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ නේද? රෙදි ටික හොදන්න පුළුවන් නවා ගන්න බෑ. නවල තියෙන තැනින් තියා ගන්න බෑ. ඔහේ තියා තියෙන ගොඩවල් ගාන ගහලා පුස් කඳ ගහන විදිහට නේද? ඈ ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනවා නම් අතා අපිරිසුදු නම් කවදාකවත් සමාධියක් බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? ඒකින්ද නිවස ඒක මේ මහා සුපෝභෝගී නිවසක් වෙන්න ඕනේ නැහැ. ගොමැටි ගාපු නිවස උනත් ඊටාම නේද පිළිවෙලකට තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ අපිට හම්බ වෙනවනේ සමහර වෙලාවට අපි දැකලා තියෙනවා. සමහර නිවස්වල උදේට පින්ඳ පාතේට එහෙම වැඩියොත් සමහර නිවස්වල අය දුප්පත් වුණත් නේද කොහොමද නේද ගම්මානවල සමහර ගොම මැටි ගාලා තිබුණත් පාන්දර නැගිටලා හොඳට උයලා නේද? ඉතා ක්‍රමානුකූලව වැඩ කරන අය පේන අතරේ සමහර අය මල කලබලයේ හාමුදුරුවෝ පාත්‍රේ තරන් ආවම නැගිටවලා නේද? නැගිටලා කටකල පෙරාගෙන දුවනවා ළමයින්ට කතා කරලා කඩේ යවනවා මොකද යන්නේ? ඔක්කොම අපිරිවෙලකට. එහෙම නැතුව තමන්ගේ නිවස පිරිසිදු කරගන්න. අනවශ්‍ය දේවල් ඔක්කොම බැහැර කරන්න. බැහැර කරලා ක්‍රමානුකූලව හැමදේම ක්‍රමානුකූලව තියාගන්න. හරිද? පුදුම සහනයක් දැනෙන්න පටන් ගන්නවා. හරි? හැමදේම ඉතින් gedara ayat එක බෑනේ කියලා කියයි. gedara ayat එක බෑ තමයි. එහෙනම් මේ හිත එකඟ කරන්න ගියාම පරණ අකුසලත් එක්ක ඊට වැඩිය අමාරුයි. එහෙනම් හිත සංවිධානය කරගන්න වෙනවා ඒ කර්මණක නංවා ගන්න. හිත සංවිධානය කරගන්න වෙනවා ඒ කර්මණක හිත නංවා ගන්න. එහෙනම් ඒ දඟලන හිත සංවිධානය කරලා ඒ කාර්මුණක නංවා ගන්න දක්ෂ වෙන්න නම් gedara දඟලන කට්ටියගේ වැඩ ටික සංවිධානය කරගන්න Tamanට පුළුවන් වෙන්න ඕනේ නැත්ද? නේද? ඒක අමාරු දෙයක් ඒක ඒක ආශිර්වාදයක් කරලා ගන්න. කොහොමද මම මේ කට්ටියගේ මේ කට්ටිය වර්ධනය කරන්නේ? කොහොමද මම මේ කට්ටිය සංවිධානය කරන්නේ? එතන මෙයාලා ගත්ත දේ අතනින් තියෙනවා මෙතනින් තියෙනවා. ඉතින් මම මොකද කරන්නේ? මම ඒකට වැඩ පිළිවෙලක් හදා ගන්නවා. නේද? මම මේක අතහැරලා ඒක වෙලා තියෙන්නේ. gedara ක්‍රමානුකූල කරගන්න එක අතහැරලා මේ කට්ටියත් එක්ක බෑ කියලා ඔය බෑ කියලා කියලා තීරණය ගත්තේ වැඩියෙන්ම කාට බැරි හින්දාද මට බැරි හින්දා ඔය කිව්වට අර බෑ කියලා තීරණය කරගත්තේ මම ඔකට කම්මැලි හින්දා ඒකින්ද තමන්ගේ මුළු ජීවිතයේම එහෙමයි හැම දෙයක්ම අවශ්‍ය කරන දේවල් ඕන වෙලාවක මම දන්න මගේ එක ගුරුවරයෙක් ඉන්නවා මේ ගුරුවරයා එක දවසක් මම බලාගෙන ගුරුවරයාගේ ශිෂ්‍යයෙකුට උපදෙසක් දෙනවා දුරකථනයකින් මම අහගෙන. මමත් එතන හිටියා. තියෙනවා. හා දැන් යන්නතර කබඩ් එක ළඟට. හරි. දැන් මේ කබඩ් එක අරින්න. ඒකල ඒකේ තුන්වෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව දිහා බලන්න. හරි ඒකේ වම් පැත්තේ ඉඳන් මේ පැත්තට ලිපි කරන ෆයිල් කියලා කිව්වේ ෆයිල් හතරක් ගයින්ද හතරවෙනි ෆයිල් එකේ ඒක දිගාරින්න තුන්වෙනි එකෙන් ලියුම ගන්න ආන්ගේ ලියුම තියෙන දේවල් කියවන්න කිව්වා හරිද ඇත්තම කිව්වේ ඒ ලියුම අර මේ මොනවද වයිබර් කරලා එවන්න කියලා. හ්ම් ඉතින් බලන්න මම බලාගෙන හිටියා මොකද්ද මේ වැඩේ? නේද අහවල් කබඩ් දෙක ළඟට යන්න ඒකේ තුන්වෙනි පැත්තේ බලන්න කොච්චර ක්‍රමානුකූලද කියලා. නේද? එහෙනම් එන්නේ වගේ සංවිධානාත්මක චරිතයක්. ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් තමයි මේ ජීවිතේ නැත්තම් තියෙන්නේ මහා අවුල් ගොඩක්. අන්නේ වගේ ඉතා පිරිසිදු ක්‍රමානුකූල භාවයට තමන්ගේ ජීවිතය සකස් කරගත්තාම තමයි සමාධියකට පෙර ලකුණු පහළ වෙන්නේ. ඒකයි ඒකයි කරගන්න ඕනේ. එහෙනම් ඉතින් ඕනනම් ධර්මය තුල හික්මෙන්න ඔන්න ඔය විදිහට තමන් ලෑස්ති වෙන්න වැඩේට. මං කියන්නේ වැඩ තියෙනවා කියලා. නේද? වෙන වෙන වෙන වැඩ කරද්දි දැන් නේද? දැන් ඔය මගුල් ගෙවල්, ඉලව් ගෙවල් මොන හරි වුණාම මොකද කරන්නේ? ගෙවල් පිරිසිදු කරනවනේ. නේද මොන හරි වැඩක් ලෑස්ති වෙන ගෑව පිරිසුදු කරනවනේ එහෙනම් දැන් මොකද කරන්නේ දැන් සමාධිය ඕනනම් කියන්න අනිත් අයට හොඳට ගිය සුද්ධ කරන්න මේක පවත්වාගෙන යන්න බලාගෙන පිරිසුදු කරන්න කවුරු හරි මොකද අපි මොකද මේ සැරේ මේ ගිය සුද්ධ කරන්නේ මොකද මේ ඔක්කොම ක්‍රමානුකූල කරන්නේ මම මේ අලුත් වැඩක් පටන් ගන්න මොකද්ද සමාධිය වර්ධනය කරගන්න ලැජ්ජ වෙන්න දෙයක් නැතුව අනිත් අයත් පටන් ගන්නේ හරිද සමාධිය වර්ධනය කරගන්න තමන්ගේ ක්‍රමානුකූල පිරිසුදු නේද හිත නොසන්සුන් වෙන්නේ නැහැ එතකොට ඇතුළට ගියාම දිව්‍ය ලෝකයක් වගේ තමයි හරිද මම කියන හින්දා බලන්න මේ පරිසරයට යන්න හිතනවා මේ පරිසරය තුළ ඉන්න හිතනවා හරිද මේ පරිසරය තුළ සුවදායක තත්ත්වයක් ඇති වෙනවා ඉතින් මූලිකව තියෙන මේ කරුණු ගැන කෙනෙක් ඉලහ වෙන්න පුළුවන් අයියෝ මොනවද මේ කියලා ඒක තමයි අපිට වැරදුනේ පෙන්වන්නේ හරිද ගොඩාක් අපිට මුල ඉඳන් ඉස්සර ඉඳන් තිබුණ මේ බාහිරින් අපි එකතු කරගත යුතු කරුණු අනුමමයේ උල්ලංඝනය කරලා අනුමමයේ අවබෝධය කර ගැනීම සඳහා මේ වර්තමාන පරපුර ලෑස්ති වෙනවා. ඒකින්ද යත් ලොකු මුලාවකට ලොකු මුලාවකටපත් වෙලා. සම්ප්‍රදායන කූලෝ අපිට තිබුණා. මේ සම්ප්‍රදාය හැම වෙලේම බැහැර කරන්න ඕනද? නෑ. සම්ප්‍රදාය එල්බ ගන්න ඕනද? නෑ. සම්ප්‍රදාය එල්බ ගන්න ඕනේ නෑ. හරි. නමුත් සම්ප්‍රදාය බැහැර කරන්න ඕනේ නෑ. සම්ප්‍රදාය අපි ගත යුත්තේ සම්ප්‍රදාය නිවැරදිලා. නේද? සම්ප්‍රදාය තුලින් අපිට තේරෙනවා නම් මේක කරොත් මේ යහපත සිද්ධ වෙනවා කියලා අන්න ඒක ගන්න ඕනේ සම්ප්‍රදාය තුලින් අපිට තේරෙනොත් මේ මොකක් හරි වැරද්ද දෙයක් එල්ලීගෙන ඉන්නේ කියලා ඒක අපි බැහැර කරන්න ඕනේ එහෙමද නැද්ද ඒක නේද බුද්ධිමත්කම සියලු සම්ප්‍රදායන් බැහැර කරොත් සිවුරුත් අයින් කරන්න වෙනවා එයි මේක සම්ප්‍රදායන පූර්ව මේ සිවුර වෙලා තියෙන්නේ එන මොන හවුලේ සිවුරු පුරවනවද වෙන විදිහකට පුරවනවද වෙන පාටක් පුරවනවද වෙන විදිහකට පොරවනවා නේ. ඒක සම්ප්‍රදාය නෑ ඒක තියෙන එක. එහෙනම් සම්ප්‍රදාය හිර වෙන්න ඕනේ නැහැ. හැබැයි සම්ප්‍රදායෙන් අයින් වෙලා නෑ බුද්ධිමත් මනුස්සයා ඕනම තැනකින් සම්ප්‍රදායෙන් නෙවෙයි ඕනම දෙයකින් ගත යුතු දේ ගන්නවා. ඉතින් එහෙනම් වත්තු විතද කිරියතා කියලා කියන්නේ ඒකයි. දෙවෙනි කාරණාව තමයි ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතා. ශ්‍රද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. හරිද? මෙන්න මේ පහට කියනවා ඉන්ද්‍රියන් කියලා. මේ මේ පහ සමව පැවැත්වා ගන්න දක්ෂ වෙන්න ඕනේ. සමහර අයට පින්නත් මේ ශ්‍රද්ධාව ගොඩාක් වැඩි. ඒ ශ්‍රද්ධාවත් එක්ක ප්‍රඥාවය දෙන්නේ නුවණින් පහළ වෙන ශ්‍රද්ධාවක් නෙවෙයි බුදුරජාන් වහන්සේ ගැන තියෙන්නේ. හරිද? මගේ ශාස්ත්‍රවරයන් වහන්සේ කියලා අර දැන් ඔය මේ තියෙන්නේ නිකන් නායකයන්ට තියෙන ශ්‍රද්ධාවක් තියෙන එහෙමත් තියෙන සමහර අය. අපි කැපුවත් නේද? ආද කැපුවත් කොළ පාට හරි මින් පාට හරි කියන හැබැයි කපල බලන්න මොන පාට දෙන්නේ? නේද? ඉතින් එහෙම කියනවා. ඉතින් අන්න ඒ වගේ කිසිම ਵਿਚාරයක් නැතුව කිසිම මේ හොඳ නරක මෙනෙහි කරන්නේ නැතුව අර මොකක් හරි එකට හිර වෙලා. අන්න ඒ වගේ අපි බෞද්ධ. අපි බෞද්ධ කියලා බෞද්ධකම රැකගන්න විදිහ දන්නේ නැතුව බෞද්ධ කියලා මොකද කරන්නේ නේද ශ්‍රද්ධාවක් ඇති කරගෙන තියෙන අමූලික ශ්‍රද්ධාවක් වෙන ඉතින් ඒක හින්දා පූජා පූජා පූජා පූජා විතරයි සමහරවට හරියට ඉතින් ඒ මතේම නැහිගෙන ඉන්නවා තමන්ගේ ප්‍රතිපත්තියේ නැහැ හරි ආදර්ශ සම්පන්න වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල මොකද්ද කියලා හොයන්නේ නැහැ බුද්ධ ශාසනය රැකගන්න පිරිස් බලයකින්ද පුළුවන් වෙන්නේ නෑ ගුණේ බලයෙන් තමයි පුළුවන් වෙන්නේ ඉතින් මේ ගුණවන්තකම් ඇති කරගන්න උත්සාහයක් ගන්නෙ නෑ. ඉතින් ඒකින්ද ශ්‍රද්ධාව විතරක් ඉතා ඉහළ මට්ටමක තියාගෙන ඉන්න පොඩ්ඩක් වරදුනොත් ඉවරයි. ඉතින් බුදුරජාන් වහන්සේට සත්කාර උපකාර කරන්න ලෑස්තිලා පොඩ්ඩක් වරදුනොත් ලොකු පීඩාවක් නැති වෙනවා යාට. හරි ලොකු පීඩාවක් නැති වෙනවා. හරි විදිහට නම් බුදුරජාන් වහන්සේට කවුරු හරි දැන්නොත් මට තරහ ගිලා හරියනවද? මට තරහ ගිලා හරියනවද? බුදුරජාණන් වහන්සේ ආවාද කරන එකට. හ්ම් ජෝතිපාල මානකයයි බ්‍රහ්මදත්ත කියන අතවැසියා දෙන්න දෙපැත්තට තර්ක කරගෙන යනවා එක්කෙනෙක් බුදුරජාණන් වහන්සේට බයිනවා. හරිද? මෙන්න මේ බයින වෙලාවේ මේ මොකද්ද? දීඝනිකායේ පළවෙනි සූත්‍ර ධර්ම බ්‍රහ්මජාල සූත්‍රයේ නිදාන කතාව. බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කවුරු හරි බුදුරජාණන් වහන්සේට බයිනකොට තරහ ගන්න එපා. තරහ ගත්තොත් ඇත්ත වැහෙනවා කියලා. හරිද? අනුබුද්ධ අවවාදය. එහෙනම් ප්‍රඥාව තියෙන මනුස්සයා තරහ ගන්නෙ නැහැ. ශ්‍රද්ධාව විතරක් තියෙන මනුස්සයට හරියට තරහ යනවා. අනේ මගේ බුදුහාමුදුරන්ට පෙන්නවා. නේද? ඒක හරියන්නේ නැහැ. නේද? බුදුරජාණන් වහන්සේගේ ශරීරයට කොච්චරවත් ආදරය කරපු කෙනා කවුද? වක්කලිය හාමුදුරුවෝ අන්තිමට කාගෙන්ද බලන්නේ? බුදුහාමුදුරන්ගෙන් බලනවා. නේද? ඉතින් ඒකින්ද මේ පූජාව කියන එකත් බුද්ධියෙන් කරන්න ඕනේ මොකද්ද ශ්‍රද්ධාවෙන් කරන්න ඕන කුමන ශ්‍රද්ධාවෙන්ද මට සැනසීම ලබා දෙන්න නේද මට ඒ කියන්නේ නුවණ සහගත ගිය ශ්‍රද්ධාවක් වෙන්න ඕනේ නුවණින් උපන් ශ්‍රද්ධාවක් වෙන්න ඕනේ නැත්නම් ඒක හරියන්නේ හරියන්නේ නැහැ ඒ කියන්නේ ඇයි මම බුදුරජාන් වහන්සේට ගරු කරන්නේ ඇයි නේද මාව නිවන් දක්වන්න කරලා තියෙන නේද මට සැනසීම දැනෙන්න ඕනේ පින්වත්නි ගොඩාක් අසරණ වෙලා ඉන්න වෙලාවක මම මේක විතරක් කියලාද අපිට දේශනා ඉවර කරමු ගොඩාක් අසරණ වෙලා ඉන්න වෙලාවක කාගෙම පිහිටක් නැති වෙලාවක කවුරු හරි ලොකු උදව්වක් කරා කියලා නම් දාපතුම එක එක කෙනාගේ අපි ණය අරන් හිර වෙලා ලොකු අසනීපයක් ඇති වුණා කවුරුත් මට ණයක් දෙන්නේ නැහැ ඒ වෙලාව කවුරු හරි ඇවිල්ලා මට කියනවා මේ මුදල තියාගන්න මේක ණයක් කියලා හිතන්න එපා හරි කවදාකවත් ආයේ මට ඕනෙත් නැහැ කියලා මුදලක් දුන්නා දැන් මං අසරණ වෙලා ඉන්න වෙලාවේ මට බලාපොරොත්තු වුණාටත් වැඩි ලොකු දවුවක් අවසර කරා. දැන් මට මොන හරි දැන් මම ලොකු සැලසීමක් ඇති වුණේ. අන්න කවුරු හරි මට දැන් මොකක් හරි උදව්වක් කරොත් ඒ කවුරු හරි මට මොන හරි ලාභයක් ලැබුණොත් මට ඉස්සෙල්ලා මතක් වෙන කායද? අන්න අර තැනත් ආවා. නේද? අන්න ඒ වගේ මම ඉතා අසරණ වෙලා ඉන්න වෙලාවේ මේ සසර අතරමං වෙලා ඉතා අසරණ වෙලා ඉන්න වෙලාවේ මට මේ මානසිකාරය નિවර්දිව සකස් කරගන්නට ලොකු උදව්වක් කරේ කවුද? බුදුරජාණන් වහන්සේ. එන්න ඒ සැනසීම මට දැනුණද? දැනුණත් අන්න ප්‍රඥාවෙන් ඒක දැනනකොට මට බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදින්න එතකොටයි. හරිද? අන්න එතකොට කියනවා ප්‍රඥාවයි ශ්‍රද්ධාවයි සම වුණා කියලා. ඉතින් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සමානාත්මතාව ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනතාව කියන தত্ত্বය පිළිබඳව අපිට තව කරුණු කිහිපයක් සාකච්ඡා කරලා මේ සමාධිය උපදවා ගන්න හේතු වෙන මේ කාරණා පිළිබඳව අපි හෙට දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නිමා කරනවා. මේ ධර්ම ශ්‍රවණය කරන පින්නන්ත සියලු දෙනාට මේ ධර්ම දේශනාවෙහි දායකත්වය ලබාගෙන කටයුතු කරපු මේ මැදිරියේ ඉන්න පින්නත් අයගේ දායකත්වයෙන් තමයි හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණේ. ඉතින් ඒ ඒ ඒ සියලු දෙනා වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ධර්ම ශ්‍රවණය කරමු හැම දිනම ප්‍රාර්ථනා කරමු මේ පින්වන්ත පිරිසට දායකත්ව ලබා දුන්න පිරිසට උතුම් ධර්මාවබෝධය සඳහාම මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.